අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් අපි ලිඛිත ප්‍රශ්න වලින් ආරම්භය ලබා ගනිමු ඉදිරිපත් කරන විදිහට අපි වැඩමුළු නායකත්වයෙන් ඉල්ලා සිටිමු අවසරයි ස්වාමින් වහන්සේ අද දින කමඨහන් ප්‍රශ්න 8ක් ප්‍රකාශ දෙකක් දහම් කරුණු එකක් ලෙස වාර්තා 11ක් ලැබී තිබෙනවා පළවෙනි ප්‍රශ්නය ආනාපාන සතිය. පැයක කාලය භාවනාවේ යෙදිය හැකිය. පහත කරුණු නිරීක්ෂණය විය. හුස්ම රැල්ල වමෙන් ඇතුළු වී දකුණින් පිටවන බව. දෙක කෙටි වේලාවකින් හුස්ම රැල්ල සියුම් තත්වයට පත්වන බව. තුන ආශ්වාසය හා ප්‍රශ්වාසය අතර කෙටි කිසිත් නොමැති තැනක් ඇති බව. හතර උඩුකය වරින් වර චලනය වන බව. පහ බාහිර ශබ්ද හොඳින් ශ්‍රවණය වන බව. 6. නින්දෙන් තොරව සිහියෙන් භාවනාවේ යෙදෙනවා. සක්මන් භාවනාව. ලනුපැදුරේද වැලි මළුවේද සක්මනේදී දෙපා ස්පර්ශවන අයුරු මනාව අද්දුටිමි. දෙපා ස්පර්ශවන සෑම මොහොතකම සිත් ඇති වී බිඳී යන බවත් පංච උපාදානස්කන්ධය ඒ හැම විටම ඇති වී නැති වී යන බවත් අවබෝධ විය. අප භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සැබෑ පුත්‍රයාණන් වහන්ස. සත්‍යාවබෝධය සඳහා මඟ පෙන්වන සේක්වා. සූපත් වේවා. දැන් මේ යන විදිය දැන් ඉතිරි තියෙන දවස් කීපෙත් කඩා ගන්න නැතුව යන්නයි තියෙන්නේ. එව නැතුව විශේෂයෙන් මතක් කරන්න සුද්ධ කරන දෙයක් ඇත්තේ නැහැ. දෙවැනි ප්‍රශ්නය ඊයේ සවස සමූහ පර්යංකයේදී ඇති වුණ සිදුවීමකි. ගෞරවනීය ස්වාමින් වහන්සේ පුරුදු පරිදි ආනාපාන සති භාවනාව ආරම්භ කර සිත ඒකාග්‍ර වූ නමුත් සිතුවිලි වලින් බාධක ඇතිවිය. එහෙත් වෙනදා තරම් කරදරකාරී නොවිය. විනාඩි 35ක් පමණ සැනසille භාවනා කරගෙන ගියෙමි. එහෙත් මද වේලාවකින් වේදනාව එන්නට විය. ක්‍රමයෙන් එය උත්සන්න තත්වයට පත්වී යටිපතුල උල් ආයුධයකින් අනින්නාසේද පාදවලට දරාගත නොහැකි වේදනාවකින් භාවනාවම බාධා එල්ලවිය. වේදනාව දරාගත නොහැකි නිසා භාවනාවෙන් ඉවත් වීමට සිත් පහළ වුණත් ඔබ වහන්සේ මීට පෙර ලබා දුන් කමඨහන සිහිපත් විය. එනම් වෙන දේ දෙස බලාගෙන ඉන්න යන උපදේශය. ඒ අනුව කොතරම් වේදනා බාධක ආවත් භාවනාවෙන් ඉවත් නොවෙමි යන ස්ථීර අදහසින් හා චිත්ත ධෛර්යගෙන භාවනාව කරගෙන ගියෙමි. විනාඩි 10ක් පමණ කාලයක් ගත වේදනාව ක්‍රමයෙන් පහවී ගොස් සම්පූර්ණයෙන්ම යථා තත්වයට පත්විය. ඉන්පසු වේදනාවන් රහිතව භාවනාව කරගෙන ගියෙමි. මේ වන විට සිතේ දැඩි ප්‍රීතියක් සතුටක් ඇති වී තිබුණද පැයක් විනාඩි 20ක් පමණ ගත වී තිබුණ බැවින් භාවනාවෙන් ඉවත් වෙමි. ගරු ස්වාමින් වහන්ස 1 මින් ඉදිරියට භාවනාව කෙසේ පවත්වාගෙන යා යුතුද 2 මෙය කිසියම් ආකාරයකින් බොජ්ජංග ධර්මවලට සම්බන්ධතාවයක් තිබේදයි මෙත් සිතින් යුතුව පහදා දෙනු මැනවි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ආයික ඉදිරියට කරන්න යන්න තියෙන තෝ වගේම එන බාධාවල් එක 100 100ක් වුණ ගැටි ඉන්න බෑ. නමුත් ඒ වගේ කරන උත්සාහවලදී වෙලාවක අපිට එහා පැත්ත දකින්න පුළුවන්. ඒතකොට ලොකු ධෛර්යයක් එනවා. බොජ්ජංග වෙන්නේ මේ භාවනාව ලෞකික ආශාවල් ඉක්මවපු දවසේ බෝධියට යනවා. එතකම් අපි භාවනා කරන්නේ මේ ලෞකික පැත්ත බලාගෙන බොජ්ජංග වුණාට පස්සේ මේ ලෞකික ආශාවල් මොනක්වත් ඉතුරු වෙන්නේ නැහැ. බුදු නිවන සඳහාමයි කියලා තේරෙන දවසේ බොජ්ජංග බාටපත් වෙනවා. ඔහොමම තමයි ඒවට ඉතින් අපේ හිත සකස් වෙන්නේ. තුන්වෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව මම දැන් ඇවිදිනවා සිතමින් සක්මන් තීරුවේ එහාට මෙහාට ඇවිද්දෙමි. වැලිවල තෙත බව සහ වැලි පෑගෙන විට ඇසෙන ශබ්දය හොඳින් ඇසුනි. ලනුපැදුරේ සක්මන් කරන විට කකුල් දෙකේ වලලු කර දෙක ඇදෙන පටියකින් ගැට ගැසී තියෙන්නාක් මෙන් දැනුනි. කකුල් දෙක එකට සම්බන්ධ වී එකටම ඉදිරියට ඇදෙන බව දැනුනි. වම කියා එක පාදයක් ඉදිරියට තැබුවත් අනිත් පාදයට ඒ එක්කම ඇදී එන බව දැනුනි. පර්යංක භාවනාව. මම දැන් මෙතන යයි සිතමින් කය දෙස බලන්නට විය. ටික වේලාවකින් වේගයෙන් හුස්ම ගන්නවා දැනුනි. මම බෙල්ල මදක් උස්සාගෙන සිටියේ. හුස්මේ වේගය ටික ටික අඩු වෙන බව මට දැනුණා. ඒ අතරම ශරීරය උඩ සිට පහළට ටික ටික ලිහිල් වෙන ආකාරය දැනුණා. මේ දෙකම එකටමයි සිදු වුනේ. ඊට පසු හුස්ම හොඳටම අඩු වී නැති වී ගියා. ටිකකින් නැවත සිටිවිලි එන්න පටන් ගත්තා. උපදේශ පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය ඒ වගේ හිතවිලි එනකොට හිතවිලි තියෙද්දි ආනපානෙ කොහොමද? හිතවිලි නැතිකොට ආනපානෙ කොහොමද? හිතවිලි අතරින් බලන්න පුළුවන්කම තියනවාද? නැත්නම් හිතවිලි එනකොට සම්පූර්ණයෙන් ආනපානෙ හිත මෑත් වෙලා හිතවිලි විතරක් තියෙන කියලා එක බාධාවක් තියෙදි කොහොමද තඩ තඩ මාරු වෙන්නේ බලන්න. බාධා දෙකක් තියෙදි කොහොමද තඩ මාරු වෙන්නේ? 3ක් 4ක් 5ක් 6ක් කියලා වැඩි වෙන්න වැඩි වෙන්න භාවනාවේ දක්ෂකම් වැඩි වෙනවා. ඉතින් ඒව එනකොට නතර කරන එක නෙවෙයි කරන්න තියෙන්නේ. ඒවත් එක්ක මේ මුහුදේ මැද ඉන්නකොට රළපතර තියෙද්දි නැවපදින්නා වගේ. කම්බිය ඇවිදින්න වගේ කොච්චරක් Tamange සතිය වර්තමාන මොහොත ආනපානේ බේර ගන්න පුළුවන්ද කියන පැත්තට බලන්න. ඒකට දැන් වෙලාව ඇවිල්ලා තියෙනවා. හතරවෙනි ප්‍රශ්නය ගෞරවනීය නායක ස්වාමින් වහන්සේගෙන් අවසරයි. ඊයේ දින පැවති ධර්ම සාකච්ඡාවේදී ඔබ වහන්සේ ප්‍රකාශ කළ පරිදි පර්යංක භාවනාවේදී කිසිවක් නැති තැනට පත්වීම ආදියෙන් දකින්සේ දේශනා කළත් මා 2012 වසරේ සිට මේ දක්වාම නිතිපතා ආනාපාන සතිය වඩනා බැවින් වසර 4ක් පුරා දහස් වාරයක් පමණ ඉහත සඳහන් තත්වයට සිතුවිලි කිසිත් නැති තැනකට පත්වීම සිදු වූවත් ඒ කිසිම දිනක එම තත්වයට පත්වීම අවදියෙන් සිටීමට බැරි විය. ආනාපාන සති සමාධියත් සමගම එතනට පත්වීම සිදුවේ. පැයක් හෝ පැය එකහමාරක් එහි රැඳී සිට නැවත ආනාපානයට පැමිණ අවදිවන විටයි මා දැනුවත් වන්නේ මා එතෙක් වේලා කිසිවක් නොදැනෙන තැනට පත්ව සිටි බව. මාගේ භාවනාවේ ඉදිරි දියුණුව සඳහා මේ සම්බන්ධයෙන් මා කටයුතු කළ යුතු වන්නේ කෙසේද? යන්න කරුණාවෙන් පැහැදිලි කරන මෙන් ඉල්ලා සිටිමි. වාර්තා කිරීමක්. මා භාවනාව ආරම්භ කිරීමට පෙර පෙර සිටි තත්වයත් දැන් පත්ව සිටින තත්වයත් දෙස විමසිල්ලෙන් යුතුව බලන කල රූප, ගන්ධ හා ස්පර්ශවලට පෙර තිබූ ඇල්ම බොහෝ දුරට අඩුව ගොස් ඇතත් තවමත් රස හා ගන්ධ සඳහා ඇති ඇල්ම පවතින බව වැටහි. මා එයද ක්‍රමයෙන් තුනී කර ගැනීමට වෙරදරමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව හා ප්‍රාර්ථනා සඵල වේවායි පතමි. ඔව් මේකේ රචනයේ මුල් කොටස සඳහන් වෙලා තියෙන්නේ මං දන්නේ නැති කොටසක් තියෙනවා කියලා දැනගෙන තියෙනවා දැන්. මේ හැටියට ගියහම මට ඒකට අවදි වෙන්න බෑ කියලා. ඉතින් මේ අපි පොඩ්ඩක් දැකලා තියෙන්නේ අපි නොදැනුවත්කම දැකපු දවසේ. මේ කොටසට මට අවදි වෙන්න බෑ මේ කොටස දන්නේම නැතුව සිද්ධ වෙන්නේ කියලා. අන්න ඒ කොටස ඒ නොදැනුවත් ඉන්න කොටස හුස්මකට ලක්ෂ කෝටි වාරයක් ඔයගේ නොදැන්න අවස්ථාවලට යනවා. තියෙන එහෙම එකක් තියෙනවා කියලා දැකීමම ලොකු දෙයක්. මේ මේ ප්‍රදේශෙට මම අවදි වෙන්න බෑ මට. එහෙම නැත්නම් අපි හිතාන තියෙන්නේ මේ ඉඳුරන් හයෙම අවදිලා ඉන්නවා කියලා. අම්මු අන්ධකාරයක් තියෙන. අමු මෝහයක් තියෙන. අමු නොදැනීමක් තියෙන. ඒ මෝහය දැන ගැනීම තමයි ඥානය කියන්නේ. ඒ නොදන්නා බවක් අන්ධකාර ගතියක් එහෙම නැත්නම් අවදි වෙන්න බැරි ගතියක් තියෙන කියලා දන්නවනේ ඉතින් ඊට පස්සේ යා යෝගාවචරයක් කියන්න පුළුවන්. එහෙම කන්නේ නැත්නම් ඉතින් හරි අමාරු. ඒ නිසා ඒකටම සාදර වෙලා 2012 ඉඳලානේ තව ඔය බුද්ධ කල්ප ගණන් අන්ධකාරේ හිටපු අපිට ඔය අවුරුද්දක් දෙකක් තව ප්‍රශ්නයක් නැහැ. කොහොම යන්න මෙච්චර ප්‍රදේශයක් මන් දන්නේ නැහැ කියලා. අන්න ඒවා පිළිගන්න දවසින් අපි අහිංසක වෙනවා. අපි නිහතමානී වෙනවා. ඒ නැත්නම් අපි දන්නවා කියලා හිතානින් එක තමයි අපිට තියෙන එකම බාධාව. පස්වෙනි ප්‍රශ්නය අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. සක්මන මම දැන් මෙතන යයි සිතා සක්මනේ යෙදුණෙමි. වම් පාය දකුණු පාය යනුවෙන් සතිය පිහිටුවීමි. එහිදී එකාරෝ සතිය පහසුවෙන්ම පවත්වා ගැනීමට දක්ෂ වීමි. එසේම ඒ ඒ අවස්ථාවේම পায় ඇති වී ඒ මොහොතේම නැති වී යන අයුරුත් සමුද නිරෝධ යනුවෙන් සිහියට නැගෙන අයුරුත් පෙනේ. එවිට ඔසවපු পায়ත් සක්මන් කරන ලනු පැදුරත් එතන එතනම නැති වී යනු අයුරු වටහා ගතිමි. එහෙත් සක්මන අවසානයේ නැවතත් හැරී බලන විට තිබුණාseම දිස්විය. ඇවිදීමද මායාකාරී බවක් විය. නැවතත් වම දකුණ මෙනෙහි කරමින් සක්මනේ යෙදුණෙමි. උපන්නාට මේ ලොවේ වැනෙනවා විනා. පර්යංකය. ආශ්වාස ප්‍රාශ්වාසයේ තුල සතිය පැවැත්වීමි. එහිදී ආශ්වාසයේ කොහි සිට ආවාද කොතැනට ගියාදැයි නොදක හුස්ම රැල්ල නාසාග්‍රයේ වැඩි පිටවීමත් ඇතුළු වීමත් පමණක්ම පෙනින. ටික වේලාවකදී දැකපු හුස්ම රැල්ල සියුම් වී නොදැනී යන්නක් මෙන් විය. එහෙත් කකුලේ හටගත් වේදනාව තරයේම සතියට හසු විය. ටික වේලාවක් වේදනාව මෙනෙහි කළත් එක පයක් සතියෙන්ම දිගහැර වේදනාවේ නැතිවීම ක්‍රමයෙන් සිදුවන අයුරු බලා සිටියෙමි. නැවතත් හෙමිහිට කකුල නවාගෙන සතිමත්ව පර්යංකයේ පැය භාගයක් පමණ ගත කළෙමි. සහනශීලීව ඊ타මාත්ම සතිමත්ව පර්යංකයෙන් නැගිට සක්මනට ගියෙමි. ගරුතර මාහිමි පාණන් වහන්ස මාහට උපදෙස් ලබා දෙන සේක්වා ආශිර්වාද ලැබේවා. ඔබ වහන්සේගේ සියලු කටයුතු සඵල වී අමා නිවන් සුර බොහෝ දුර නොවේවා. තෙරුවන් සරණයි. එයානේ සක්මණී ඇවිදිනකොට එතන එතන পায় එතන එතන ලණුපැදුර ගෙවෙනවා දැක්කට පස්සේ බලනකොට පයත් එහෙම තියෙනවා. ලණුපැදුරත් එහෙම තියෙනවා. අරමුණට සමීප වෙලා උත්සන්න වෙනකොට පේන දර්ශනය නෙවෙයි අරමුණෙන් ඈත් වෙලා දුරස්ත වෙනකොට පේන. ඉතින් ඒ නිසා මේ එකම දේ ලං වෙලා ආසන්න වෙලා උත්සන්න වෙලා අප්‍රමාදීව බලනකොට පේන පෙනීමයි ඈත් වෙලා බලනකොට පෙනීමයි වෙනස්. ඉතින් ඒ විදිහට මේ দূරේ සාන්තිකය කියලා දෙකක් තියෙනවා බුදුහාමුදුරුවෝ බලන්න කියලා. ලං වෙලා බලන්න ඈත් වෙලා බලන්න. එකම දේ දෙකකට පෙන්වනවා. හොඳට අත් දෙක පිහලා බලන්න අදාහ ගන්න බැරි තරම්. ඉතින් මේක මැජික් එකක්වත් ඒක ගුඩ දෙයක්වත් හුනියමක්වත් නෙවෙයි. බැලුවොත් පේනවා කියලායි කියන්නේ. සමීප බැලුවොත් පේන පෙනීම ඈත් වෙලා බැලුවොත් නැහැ. ඉතින් තමයි බැන්දට පස්සේ ප්‍රේමේ බැන්ද බැඳිට ඉසලා ප්‍රේමේ අතර වෙනස ඔච්චර තමයි. බැලපු කට්ටිය ඒක දන්නවා. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. හයවෙනි ප්‍රශ්නය තෙරුවන් සරණයි. අතිපූජ්‍ය නායක ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව අද දින සක්මන් භාවනාව පිළිබඳව සතිමත්ව යෙදෙන විට බොහෝ පහසුවෙන් ඇවිදින ඉරියව්ව පිළිබඳව සතිමත්ව සිටීමට හැකිවිය. සක්මන කාලය පුරාවටම පාදවල හා ලනුපැදුරෙහි ධාතුන්ගේ ලක්ෂණ පිළිබඳව සිතට තදින් කාවැදුනි. සක්මන මුල් ආරම්භය පාද ඔසවන යවන හා තබන ආකාරය මෙනෙහි කළද පසුව එය નિરાයාසයෙන් කිසිදු මෙනෙහි කිරීමකින් තොරව සිදුවිය. හරියට මනා පුහුණුවකින් බයිසිකලයක නැගී අත් දෙක අතහැර පහසුවෙන් යන්නා හා සමානව සක්මන සිදුවුණු අතර හර්ද ස්පන්දන වේගයද දැනෙන්නට විය. සමහර අවස්ථාවල කයෙන් සිත මෑත් වී මගේ ශරීරය ඉදිරියෙන් මැවි මා ඇවිදින ආකාරය නිරීක්ෂණය කරන්නාක් මෙන් දැනෙන්නට විය. ඒ අතරට වරින් වර ධර්ම කාරණාද මෙනෙහි විය. ඇවිදින කෙනෙක් නැති බවද චලකයේ නොමැතිව චලනයක් සිදුවන බවද මෙනෙහි විය. අද උදේ වරුවේහි සක්මන ඊතා සතිමත්ව සිදුවුණු බව මට පසක් විය. සක්මන කරන මොහොතෙහි ඒ පිළිබඳව බොහෝ කරුණු ලියන්නට මතකයට ආවද ලියන්න ගත් විට අමතක වෙයි. ඔබ වහන්සේට සුවසේ නිවන් අවබෝධ වේවා. පර්යංක භාවනාව. මෙසේ සතිමත්ව පැයක් පමණ සක්මන් කර පර්යංකෙහි ආනාපාන සති නිමිත්තෙහි සිත පිහිටුවා සිටින විට හුස්මෙහි වේගය ආශ්වාස ප්‍රශ්වාස ඊතා වේගයෙන් සිදුවිය. හරියට රෝදයක් වේගයෙන් කැරකෙන්නා හා සමානව හුස්ම වේගවත්ව දැනෙන්නට විය. ටික වේලාවකින් එම වේගය හිස වටෙහි කැරකි කැරකි තිබෙනවා දැනුණු අතර එක පාරටම එම වේගයෙන් හිසෙන් ගැලවී යන්නා හා සමානව වේගය නැතිවිය. මේ මොහොතේ හුස්මවල වේගයද බිඳී බිඳී ඇතිව නැතිව යන ආකාරය මෙනෙහි විය. කය ඊතා සැහැල්ලු වී කයෙහි මහා පස්සද්ධියක්ද ප්‍රීතියක්ද දැනෙන්නට විය. මේ මොහොතේ මහා ආලෝකමත් භාවයක සිත තිබුණු අතර ටික මොහොතකින් කයෙන් සිත මෑත් වී කයද අවට ලෝකයද නොදැනී මහා හිස් බවකට පත්විය. මෙසේ බොහෝ වේලාවකට පසු ගැස්සීමක් සහිතව අවදිමත් බවකට පත්විය. ඒ ඇති වූ කාය චිත්ත පස්සද්ධිය, ප්‍රීතිය, උපේක්ෂාව පියවි තත්වයට පත්වෝද දැනෙන්නට විය. මා කෙරෙහි අනුකම්පාවෙන් වැරදි පෙන්වා දෙත්වා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දිගාසිරි ලැබේවා. කොයි වෙලාවක හරි පටන් ගන්නකොට මගේ කය මෙච්චරයි මේ මගේ කය මේ මගේ කය නොවේ. මේ හරිය මගේ මේ හරිය මගේ නොවේ කියලා සීමාවක හැංගීමක් තියෙනවා අපි ඉඳගත්තාම නිකන් පිරමීඩයක හැඩේ වගේ. භාවනාවේ සීමාව කඩලා යනවා. කඩලි ගම ලොකු ප්‍රසද්ද ප්‍රසද්දයක් ලොකු ප්‍රීතියක් ලොකු සුඛයක් දැනෙනවා මේ ආතතිය තියෙන සීමාව සීමා තියෙන තාක්කල් විතරයි මේ සීමාව නැතුව සියල්ල සම වෙනකොට මම සා මම නොවි කියලා සීමාව නැති වෙනකොට මොනව කරදරයක්වත් හිතේ ඇත්තේ නැහැ ඒ පෘ탁 පෘ탁 කියලා කියන්නේ පෘ탁ජනය වැඩිම සීමාවල් දාගන්න එක තමයි වැඩි. මේක මගේ ඉඩම, මේක මගේ දරුවා, මේක මගේ බූදලේ, මේක මගේ නිශ්චල දේවල්, මේක මගේ චංචල දේවල් කියලා කියන්න කියන්න ආතති වැඩි වෙනවා. සමජීවකතාවය දානීය ප්‍රිය වචනේ වගේ සංග්‍රහ වස්තු වලට ගියාම මොනම සීමාවක්වත් නැහැ මොනම බාධාවකුත් නැහැ මොනම ආතතියකුත් නැතුව ඉන්න පුළුවන්. මේ භාවනා දිගේ පෙන්න පෙන්න ගෙනත් තියෙනවා ආයසක. සීමා තියෙන තැනට ගන්නවා සීමා නැත්තන්ට යනවා. ඒකට සීමා සම්බින්ධනය කියලාත් කියනවා. ඉතින් මේ සීමා ඇති කරන තමයි අපි වයසට යන්න යන්න වෙන්නේ. ළමා කාලේ තිබුණේ ආවට. ඉතින් ඒ ළමා කාලය තුල විතරමයි සතුට තියෙන්නේ. වයසට යන්න යන්න අපි මේ নানা ප්‍රකාර සීමා බන්ධන ඇති කරන නිසා වැට කොට්ටු බැම්මි නැති සීමාවල් නැති අපේම අපේම අපේ ලොක් ඒක දැක ගන්න එන්නේ යාළුවේ කියලා සින්දුව තියෙනවා ඒක වය වචන ටික මට මතක නැහැ. එච්චරයි බුදුරජාණන්ස කියන්නේ. උඹලගේ ශක්ති ප්‍රමාණය සීමාවල් වැටකොට බැඳගෙන විඳවනවා. සීමාවල් නැති වැටකොට බැමි නැති අපේම අපේම අපේ ලෝකෙට යන්න වරෙල්ලා එnde යාළුවේ. ඉතින් ඒක කියලා අපි යනවා ඊගා ප්‍රශ්නයට. හත්වෙනි ප්‍රශ්නය අති පූජනීය ගෞරවනීය ලොකු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව. සුපුරුදු අයරින් සක්මන් භාවනාව පටන් ගතිමි. මෙසේ දැනීම් ගොරෝසු බව වැල්ලේ පාත් එබෙන බව උණුසුම් සියල්ල අත්විඳ අවසානයේ මාහට පයේ ඇඟිලිවල සිට ක්‍රම ක්‍රමයෙන් අස්ති පංජරයම මාහට දිස්විය. සියලුම පාදයේ සන්ධි උකුල්ලට ගෝලාකාරව කැරකෙන අයුරු මේ පංජරය ඇතුලේ ලේ මස් ඇට නහර ටිකක් ඇති බවත් තදින්ම හිතට දැනුනි. ක්‍රම ක්‍රමයෙන් අස්ති පංජරයේ ඇවිදින බවත් එහි කිසිත් නැති බවත් දැනුනි. පර්යංකයට ගොස් නැවත සක්මන් කරන විටද එසේම දිස්විය. කිසිම බයක් චකිතයක් නැතිව සතිමත්ව එය දෙස බලා සිටියෙමි. විනාඩි 20ක් පමණ කිසිම හැඟීම් දැනීම් වලින් තොරව එයම නැවත කළෙමි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා හට අනුකම්පා කොට අවවාද අනුශාසනා ලබා දෙන ලෙස ඊටමත් ඕනාකමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. එසේම ඊයේ ඔබ වහන්සේ පැවසූ ආකාරය අනුව සක්මනේ ගති ලක්ෂණ ස්වභාව ලක්ෂණ හඳුන්වා දුන්නොත් අපමණ පිටුවහලක් වේයයි සිතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දිරියත් පතන අතර උතුම් නිර්වාණ සුවය ලැබේවායි පතමි. ඔය Tamanට වැටෙන දේවල් ශරීරාංග වලට සම්බන්ධ කරන්නේ නැතුව මගේ කරගන්න නැතුව කියන තාක්කල් ඒවට භාව ස්වභාව ගති කියලා කියනවා. ඒ පේන දේවල් මගේ කරගත්ත ගමන් ඒව කක්කා. ඒ නිසා ඒක භාෂා විවහාරයේ හරහා අපි ඔක්කොම මගේ කරගන්න හදනවා. අපේ කරගන්න හදනවා. කරපු ගමන් ඒක බරක් හැල් මේ ආතතියක් බාටපත් වෙනවා. ඒ ඔක්කොම භාව කත්‍රුකාරක නෙමෙයි භාවකාරකෝ ලියන්නේ. ඒක භාෂා ප්‍රශ්නක් තියෙනවා. ඒකට ආතතිය නෑ. ඒක නිසා ඒ කතා කරන ස්වභාවය පවා සම්මා වාචා හැදෙන්න ඕනේ භාවනාවේ අනතර. වචනෙමුත් අපි කරන්නේ අල්ලන එකම තමයි. ඉතින් අර අස්තිපංජරිය පේනවා. ඉතින් එහෙම කියනවා භාවනා කරන යනකොට තමන් පෙර කරන ලද පූර්ව උපනිෂේ සම්පත් වල හැටියට මේ 32කින් කොටස් වලින් මොකක් හරි එකක් වැඩිපුර පේනවා. ඒක ඒ වඩාගෙන ආපු දෙයක්. ඊට පස්සේ පේන්නේ අච්චිපංජරිය නම් ඒකේ సంతානේ වර්ණ సంతාන පේන්න පුළුවන්. පාඨවි ගතිය පේන්න පුළුවන්. පිළිකුල් ගතිය පේන්න පුළුවන්. ඒ අනුව චරිත විලෙවු. ඒක ඒක කොටාසියක් ගත්තට පස්සේ ඒ කොටාසේ පාට නැත්නම් ඒකේ ඝනද ද්‍රවද කියන එකයි පිළිකුල් ගතියයි. ඉතින් මේ විදිහට අපි ඉපදෙනකොටම ගෙනාපු යම් යම් කර්මස්ථාන තියෙනවා. ඒවා ඉබේම අතුවෙනවා. මතුණාට පස්සේ ඒක අල්ලගෙන නතර වෙන්න එපා. ඒක දිගේ ඉදිරියට යන්න. යනකොට බලන්න මට පේන්නේ පටවි අස්තිපන්දරේ තියෙන තද ගතියද නැත්නම් අව සුදු පාටද නැත්නම් පිළිකුලද කියලා ඒක දිගේ ඉදිරියට ගියොත් සමහරට පෙර කරලත් භාවනා ක්‍රම නිසා ලැබිච්ච පුරුද්ද එන්නේ තියෙනවා. ඒක හොයන්න යන්න එපා. ඒක මතු වෙනවනම් මේ මතු වෙන දිගේ ඉදිරියට අනේකයි තියෙන්නේ. අටවෙනි ප්‍රශ්නය අති ගෞරවනීය ස්වාමින් වහන්සේ පර්යංක භාවනාව පර්යංකේ සිත හුස්ම ගන්නා ආකාරය බලා සිටියේදී ක්‍රමයෙන් හුස්ම රැල්ල තුනී වී එය නොදැනෙන තත්වයකට පත්වන්නේය. මෙසේ ටික වේලාවකට පසු හෘද ස්පන්දනය වේගයෙන් දැනුණු අතර එය ක්‍රමක්‍රමයෙන් නොදැනී ගියේය. ශරීරය ඊතා සැහැල්ලු ස්වභාවයකට පත්විය. මෙසේ ටික මොහොතකට පසු ශරීර අභ්‍යන්තරය දැඩි තෙරපීමක් හරියට ගල් දෙකක් එකට තෙරපෙන ආකාරයට ඇතිවිය. එය ඊතා අපහසු ස්වභාවයක් දැනුනි. සතියෙන්ම එය දෙස බලා සිටියෙමි. පසුව එක් ක්ෂණයකින් ශරීර අභ්‍යන්තරය පුපුරා යන බව දුටුවෙමි. ශරීරය පුරා දහඩිය ස්වභාවයක් දැනුනි. මා වික්ෂිප්ත විය. මේ මොහොත වන තුරුම සතිය කැඩුනේ නැත. ඉන්පසු ශරීරය නොදැනී යන ස්වභාවයකට පත්විය. ශරීරයෙන් දියරයක් ගලන බව දැනුණු අතර එය නැවැත්වීමට අපහසු විය. අංශභාග තත්වයකට පත් වූවා වැනිය. නමුත් ඇත්තටම එය එසේ සිදු වී නොමැති බව පසුව වැටහුණි. ඉන් පසුව කටින් නොකඩවා කෙල බසින බව දැනුණත් අතින් අල්ලා බැලූ විට එවන්නක් නොවිය. මේ ආකාරයට පැය දෙකකට වඩා කාලයක් සතිමත්ව පර්යංකේ සිටියේ. මෙම தത്വයට උපදෙස් බලාපොරොත්තු වෙමි. තෙරුවන් සරණයි. මේ එක තැනක ලියලා තියෙනවා මෙච්චර අබැග්යක් වුණා සතිය කැඩුන්නේ නැහැ කියලා. භාවනා වෙන කිසිම දෙයකට සතිය කැඩෙන්නේ නැහැ. අපි කරන දේවල් තමයි සතිය කැඩෙන්නේ. ඒ නිසා මරුණත් භාවනාවේදී නිවන් දැක්කත් කද්දාක සතිය කැඩෙන්නේ ඉතින් ඒක නිසා මෙතන උපදේශ අවශ්‍ය කරන්නේ නැහැ. උපදේශ ඕන වෙලා තියෙන්නේ මේවා මේක හොඳයි මේක නරකයි කියලා අයින් කරන්නයි එකතු කරන්නයි ගිය ගමන් සතිය කැඩෙනවා. ඒ නිසා සතියෙන් ඉන්නවනම් මරණේ සිද්ධ වුණා සතියමයි සිද්ධ වෙන්නේ. ඒකට ඒ කිසිම උපදේශයක් ඕනේ නැහැ. මොකද සතියේ තියෙන බව දන්නවනම් එච්චර තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. සිද්ධ වෙච්ච සිද්ධිය නෙවෙයි. සිද්ධිය උච්ච භාවයේ නෙවෙයි. සිද්ධිය දරා සිටීම නෙවෙයි. සතිය තියෙනවා. ඊට ගල් දෙකක් එකට හැප්පෙන්න වගේ එංග ඇතුලේ තද ගතිය වැටෙනවා. කටුකුරුන් දිසාංශ කියනවා ගලක් ගලක හැපුණාට අ르ගලයක් නැහැ. ඇඟ ඇතුලේ තදමනයක් ආවොත් අරගලයක් තියෙනවා. ඒ මගේ කියලා. සා ගල ගල කැපුණාට ගල ගල ගලේ හැපුණාට අරගලයක් නැහැ. ගල මගේ ඇඟේ හැපුණොත් අරගලයක් තියෙනවා. මේ අරගලේ තමයි මගේ ගතිය නිසා ඇති වෙන්නේ. ඔක්කොම සතියෙන් බලනකොට කිසියම් මේ මට කරන්න දෙයක්වත් අවබෝධ කරගන්න දෙයක්වත් මොකක්වත් නැහැ වෙන දෙයක් බලන්න එකයි තියෙන්නේ. සතිය කැඩෙන්නේ නැහැ කියන එක තේරෙයි. ඒක තේරෙන්න කියනවා අනාගාමි ඵලයවත් ලබන්න ඕන කියලා කොච්චර උදේ ඉඳලා හැන්ද වෙනකම් මොන දේ වුණා සතිය කැඩෙන්නේ නැහැ. කැඩෙනවා කියලා කියන්නේ කාලකන්නිකමට. අසත්පුරුෂකමට. අසත් ධර්මයට. නොදන්නකමට. ඔය හැම දෙයක්ම සිද්ධ වෙන්නේ සතියෙන්. අන්න එකට ලෑස්තිලා යම් මේ වැස්ස කාලේ හරි ෂෝක් ඔක බලන්න. පළවෙනි ප්‍රකාශය අති ගෞරවනීය ස්වාමින් වහන්සේ වසර කීපයක් ඔබ වහන්සේගේ උපදෙස් මත සතිමත් වන පරිණත යෝගියෙක්මි. සක්මන වැලි මළුවේද ලනු පැදුරේද කළෙමි. වම දකුණ નિરાයාසයෙන්ම වැටහි. සක්මනින් එක් අන්තයකට පැමිණි පසු ආපසු හැරි මොහොතක් නතර වී සක්මනට හිත යොදමි. එමගින් එක දිගට පවතින ප්‍රවාහයක් නොමැති බවක් අත්විඳිමි. මෙතනදී ශරීරයේ ක්‍රියාකාරීත්වය නොහොත් ධාතුන්ගේ ක්‍රියාව හොඳින් වැටහේ. වැලි මළුවේදී পায়ට තද වී ඉවත්වන වැලි නැවත වතාවක් තිබුණ ස්ථානය කරා පෙරලෙන බව නිරීක්ෂණය කළෙමි. ලනු පැදුරේදී ටික වේලාවක් ගිය පසු එහි වියමන මැකී ගොස් කෙඳි හෝ නූල් වැනි ස්වභාවය නිරීක්ෂණය කළෙමි. සියල්ලේ අනිත්‍ය පැහැදිලිව අවබෝධ විය. පර්යංකයේදී ගත විවේකී වී සිත සංසිඳී යයි. අදිෂ්ඨාන කළ මුළු පර්යංක කාලයම බාධාවකින් තොරව ගත කළ හැකිය. පැන නගින අරමුණට එළඹි මොහොතට සතිමත් වෙමින් කාලය ගෙවමි. ගත සිත ප්‍රබෝධමත්ය. ෂේම භූමියේ මෙන්ම කාන්තාරයේද එකලෙස සැරිසැරිය හැකි බව ප්‍රත්‍යක්ෂ කළෙමි. කෙලෙස් ඇතිකර ගැනීම හෝ නැතිකර ගැනීම තම තමාගේ වීරිය මත හා සමාධිය මත සිදුවන බව වටහා ගතිමි. ඔබ වහන්සේගේ ධර්ම දේශනාව සඳහා ඉදිරිපත් කරන දස අරිය වසා උපදේශනයෙන් තදංග ප්‍රවාහණය කිරීමට මනා සුතමය චින්තාමය ඥානයක් ලැබෙන බව ප්‍රත්‍යක්ෂ කළෙමි. විවේකය හා කාලය අප වෙනුවෙන් කැප කරන්නා වූ ඔබ වහන්සේගේ සම්්‍යක් පැතුම් ඉටු වේවායි පතමි. සාදු සාදු සාදු. දෙවනි ප්‍රකාශය තෙරුවන් සරණයි. ගෞරවනීය ලොකු ස්වාමින් වහන්සේ මා කාලයක් තිස්සේ ආනාපාන සති භාවනාව ආශ්වාස ප්‍රශ්වාසය කරගෙන යන්නෙමි. සක්මන් භාවනාවද මීතිරිගල ධර්මදේශනා වලටද නිතරම සවන් දෙන්නෙමි. එසේම දවසේ සියලුම කටයුතු හොඳින් සතිමත්ව කරගෙන ගියෙමි. සතිය ඇති තැන මෙන්ම සතිය නැති තැනද සතියෙන් දැක්කෙමි. දැන් සතිය තිබුණත් සතිය නැති වුණත් ගාණක් නැත. වෙනදා ආමිසයට මල් පූජාව වැඩි කැමැත්තක් දැක්වුවද දැන් ඒ ගැන එසේ නැත. මල් වට්ටි ගණන් පූජා කරනවාට වඩා ගහේ තිබියදීම මල බුදුන්ට පූජා වේවා කියා සිතමි. වෙනදා දැඩි වීරයකින් භාවනා කළ අතර දැන් වීරය නැති බවද දැනේ. එහෙත් ඒ ගැන සමසිතක් පවතී. හිත සමාධිගත නො වූ දිනවලදී ඒ ගැන එවලේම අමතක කර ඉදිරි වැඩ කටයුතු කරගෙන යමි. හැම දෙයක් ගැනම සමසිතක් පවති. ඕන දෙයක් කමක් නෑ කියලා ජීවත් වෙනවා. ඔබ වහන්සේටත් මෙම මීතිරිගල වනයේ සිටින සියලුම ස්වාමින් වහන්සේලාටත් මෙම ආත්ම භාවය තුලදීම උතුම් නිවනින් සැනසීම ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි. සැමට තෙරුවන් සරණයි. භාවනා කරන්නේ නැතුව සතිමත් වෙන්න ගියොත් ඔච්චර තමයි ලියන්න තියෙන්නේ. භාවනා කරන්න ගියොත් කක්කා කටුකොහල් හැම තැනම හැප්පිලි. සතිමත් වෙන්න ගියොත් මොකක්වත්ම නැහැ. හරීම සුන්දර ජීවිතයක් තියෙන. ඉතින් අමාරුයි අර භාවනා නතර කරගන්න. නැත්තම් භාවනාව වෙනුවට සතිමත් වෙනවා කියලා කියන්නේ හරි අමාරුයි. හැබැයි අරින්න හොඳ නැහැ. උත්සාහ කරන්නයි තියෙන්නේ. මේ බෞද්ධයට විතරයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. අනික අයට සතිය කියලා දීපම ඔය කටේ සතිය විතරයි ගණන් ගන්නෙ. භාවනාව ගණන් ගන්නෑ. ඉතින් භාවනා කරන කෙනෙක් සතියමත් වෙච්ච ගමන් ඔය වගේ ප්‍රකාශන ලියවෙනවා. දහම් කරුණ ස්වාමීන් වහන්ස අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස. තෙරුවන් සරණයි. ඔබ වහන්සේ විසින් ඊයේ සවස දේශනා කරන ලද සූත්‍ර කොටසෙන් මීට පෙර මනසට අවදි නො වූ දහම් කරුණක් පැහැදිලි කර ගැනීමට මෙසේ අවසර පතමි. ආකාශ ධාතුව තුල සැරිසරන වායෝ ධාතුව සත්වයාගේ ශරීරය තුල පවතින ක්‍රියාවලියක් හේතුවෙන් නාස් කුහරය තුලින් ශරීරයට ඇතුළු වන අතර ශරීරය තුල පවතින වාතය නාස් කුහරය තුලින් පිටවීම ආශ්වාස ප්‍රශ්වාස ලෙස අනායාසයෙන් සිදුවන ක්‍රියාවලියක් ධර්මතාවයක් බවද අප තථාගත බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කර ඇති පරිදි මිනිසුන් වශයෙන් එදෙස නිසොල්මනේ බලා සිටීමේදී සිත සතිමත් වන අතර ඒ එක් එක් මොහොතේ සිතේ කුසල් හෝ අකුසල් ඇති නොවන බවද වටහා ගතිමි. සතිමත් බව තුලින් මෙම ක්‍රියාවලිය දිගටම පවත්වාගෙන යන විට සිත ඒකාග්‍රතාවයකට පත්වන බවද මෙම ක්‍රියාවලියට මමෙක් සේන්දු නොවන බවද වටහා ගතිමි. මෙය හුදු ධර්මතාවයකට අනුව සිදුවන ක්‍රියාවලියක් පමණක් බවත් මෙම ඒකාග්‍රතාවය බිඳ දමමින් විටින් විට මනසින් හා බාහිරින් ඉදිරිපත් වන ශබ්ද හා සිතුවිලි ආදියට ඉඩ නොදී සිටීම තුලින් නීවරණ ධර්ම යටපත් කර ගැනීමට වීරිය කළ යුතු බවද හැඟී ගියේය. මෙම කරුණු වටහාගත් අයුරු කොතෙක් දුරට නිවැරදිද යන්න හා වැරදි නිගමනයකට එළඹ ඇතනම් ඒවා කරුණා පෙරදැරිව මෙත් සිතින් පහදා දෙන මෙන්ද යටහත්ව දෙපා නැමද ඉල්ලා සිටිමි. තව දුරටත් අපගේ දහම් පිපාසාව නිවාලීමට ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි. ඉතින් මේ වගේ මිත්‍යෙක් නොවැටහිච්ච කරුණු වලට විවෘත වෙනවා නම් කොතනකවත් නිවැරදි කරන්න ඕනේ නැහැ. අපි හැමදාම වැරදි නිවැරදි කරමින් තමයි ගත කරන්නේ. කිසිම ප්‍රකාශයක් වැරද්දක් නැත්තේ නෑ. හැම ප්‍රකාශනම වැරදි සහිත නම දෙන්න දෙන්න අඩු වෙනවා. වැරදි අඩු වෙනවා. ඒ නිසා මේ 100ක් නිවැරදි කරන්න ඕනේ. එතන එතන වහාම උච්චන්නව නිවැරදි කරන්න ඕනේ කියලා දැන්නේ. ඒවා නිවැරදි වෙමින් යන ප්‍රතිපදාවක් අපි ඉන්නේ. ඒ නිසා කියනවා සෙන් බුද්ධ ආගමේ කොහේ හිටියත් උඹ ඉන්නේ gedara බලා යන අපසු ගමනේ. බිවිවිගේ ස්ථානට යමින් ඉන්නේ ඔක බාධා වෙන්නේ නැහැ. ඒ හදිසි වෙන්න ඕනේ නැහැ. ඔය ප්‍රකාශන වැරදි නැත්තේ නැහැ. නමුත් ඒවා ඒ ඒ තැන් වල හදලා දඬුවම් කරලා වහාම ප්‍රතික්‍රියා කරන්න ඕනේ ප්‍රතිකර්ම කරන්න ඕනෙත් නැහැ. දිගට සත සතතාභ්‍යාසයේ පවත්නවන නිතිපතා ඔක්කොම සුද්ධ වෙවි යනවා. ඒක හරියට උරගෙක් හැවහලන්නාසේ ඌ වැඩෙන හැම වෙලාවෙම පරණ හැව ගලවනවා අලුත් හැව ගන්න. ඒක තමයි මේකෙත් වෙන්නේ නිසා වැරදි ඇති. ඒ නිසා ඇච්චරම කලබල වෙන්න දෙන්නේ නැතුව ඔයගේ අලුත් අදහස් වලට කැමති නැවුම් ගතිය අහිංසක ගතිය නිහතමානී ගතියෙන් ඉදිරියට යන්න. එතකොට සියලුම වැරදි ඔක්කොම අහෝසි වෙන්න පටන් ගන්නවා. අපි අහිංසක වෙන්න පටන් ගන්නවා. ප්‍රශ්න අවසానයි සම්මා රුපියල් විනා කාලක් විතර තියෙනවා. ඒ නිසා කාට හරි වෙන කාලේ ප්‍රයෝජන ගන්න අවශ්‍යතාවයක් තියෙන කෙනෙක් ඉන්නවනම් එහෙම නැත්නම් මේ ඉදිරිපත් කරපු උත්තර සම්බන්ධව අපහැදිලි තැන් ගැටළු ස්ථාන තියෙනවනම් ඒ විනාඩි 15 ගත කරන්න පුළුවන් නැත්නම් අපි ඒක ඉදිරියට තියෙන සක්මන සඳහා ගන්නයි බලාපොරොත්තු වෙන්නේ. දැයි විශේෂ ඉල්ලීමක් ඉදිරිපත් කිරීමක් නැහැ. ඒ නිසා අපි මෙතනින් අපේ සාකච්ඡා නතර කරනවා. අපි තුනට නැවත සාමූහික පරිපරි පරියන්ක භාවන සඳහා එකතු වෙනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.